දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊත භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං තීන මිද්දං අත්තිමේ සන්තං සම්තිමේ සත් අත්තිමේ අජ්ජත්තං තීන මිද්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං නත්තිමේ අජ්ජත්තං තීන මිද්දෝති පජානාති යතාච අනුප්පන්නස්ස තීන මිද්දස්ස උප්පාදෝ හෝති තංජ පජානාති යතාච උප්පන්නස්ස තීන මිද්දස්ස පහානං හෝති තංජ පජානාති යතාච පහීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති තී ගෞරවණීය යෝගාවචර මහා සංඝරත්න අවසරයි අපි සතිපට්ඨාන සූත්‍රයේ මුලින් තියාගෙන ඒ අනුව පවත්වාගෙන යන මේ ධර්ම දේශනා මාලාවේ දැන් සති 35ක් ගත වෙලා තියෙනවා ධර්ම දේශනා 35ක් ගත වෙලා තියෙනවා අද මේ ආරම්භය ලබා ගන්න 36 වෙනි අවස්ථාවටයි මේ වෙනකොට අපි කාය අනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන කොටස් හතරම විශේෂයෙන් පළවෙනි කොටස් තුන ඉවර කරලා හතරවෙනි ධම්මානුපස්සනාවේ තමයි මේ හැසිරෙන්නේ ඒ ධම්මානුපස්සනාවේ ඉස්සල්ලාම සංග්‍රහ වෙන්නේ නීවරණ ධර්ම පහ. ඒ නීවරණ ධර්ම වල හරි මැද තමයි මේ තීන මිද්ද කියන මේ නීවරණය දක්වලා තියෙන්නේ. අපි ගිය වතාවේ මේ තීන මිද්දේ කියන්නේ මොකද්ද? ඒක කොහොමද යෝගාවචර ජීවිතයකට සම්බන්ධ වෙන්නේ කියන කොටස ඉදිරිපත් කරගත්තා. විශේෂයෙන්ම මේ තීන මිද්දයට ප්‍රතිපක්ෂ ධර්මය වෙන විරිය චෛතසිකයක් එක්ක ගලපමින් ගැටමින් කරුණු රාශියක් අපි ඉදිරිපත් කරගත්තා. මේ විරිය චෛතසිකය සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල බොහෝමත්ම වීර ස්වභාවයේ නව පොලකම හැසිරෙන බව අපි මතක් කරගත්තා. ඒකට හේතුව ඒට ප්‍රතිපක්ෂ වූ අද ධර්ම දේශනාවට මාතෘකාව කළකත්තා වූ මේ තීන මිද්‍යාගේ ඇත්තා වූ ඍජු සහ වක්‍ර බලපෑම් වල තියෙන විචිත්‍ර භාවයයි. මේ තීන මිද්දය වීර්යයත් එක්ක කල්පනා කරලා බලනකොට කල්පලා බලනකොට අපි විදිය අඳුනා ගන්නව නම් ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු වශයෙන් ඒ ආරම්භ ධාතු අවස්ථාවේදී මේ තීන මිද්‍යාගේ බලපෑම බණ පොතට ඇවිල්ලා නැහැ. ඒ මොකද යමෙක් මේ සතිපට්ඨානෙ අහන්න කලින් මේ සතිපට්ඨානෙ අහලා මම මේක මගේ సంతානෙ පෝෂණය කර ගන්න ඕනේ භාවිත කර ගන්න ඕනේ කියලා හිතන්න කලින් අපිට කොච්චර තීන මිද්‍යාගේ බලපෑම තියෙනවද කියන එක ඉතිහාසගත වෙන්නේ. ඒක කවුරක්වත් වැඩි ගණන් ගන්නේ නැහැ. ඒක සරුවචන් වහන්සේගේ අස්වලින් වෙන විදිහට කියනවා නම් ආර්ය විනී ආර්ය දර්ශනයේ හැටියට බලනකොට ඇත්තටම ඒ ජීවිතේ පෙන්වන්නේ නිින්දගේ ජීවිතයක් වගේ තමයි. ඒක තාම ශ්‍රද්ධාවත් අවදි කරගත්තේ නැති ජීවිතයක්. මරණින්දේ පසු වෙන අවස්ථාවක්. අන්න එතන ඉඳලා තමයි ඒ මරණින්දේ පසු වෙන අවස්ථාව ඉඳලා තමයි මේ සතිපට්ඨානෙ අහලා ගුරුවරු දැකලා ඒ අනුව ක්‍රියාත්මක වෙන්නා වූ අනිත් පුරුෂයන් දැකලා Taman මේ මේ මරණින්ද නැගිටින්න ඕනේ මම මේ සංසාරේ මේ සැරිසරුව ඇති කියලා ඒ අදහස පහළ වෙනකට ටිකෙන් ටික ටිකෙන් ටික තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ මරණින්ද අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙච්ච මේ තීන මිද්දය කොච්චර බලවත්ද කියලා. නමුත් ඒක පිළිබඳව හොඳ පැත්තෙන් හෝ නරක පැත්තෙන් හෝ සාකච්ඡා වෙච්ච නැති නිසා බණ පොතේ ඒ නෛෂ්ක්‍රම්‍ය කරන්න කලින් තීන මිද්‍යාගේ බලපෑම සාකච්ඡා වෙන්නේ. ඒක සාකච්ඡා කරන්න පුළුවන් ආර්ථික විද්‍යාව පැත්තෙන් එතන සමාජ විද්‍යාත්මක පැත්තෙන් නමුත් ඒක මේ මේ සතිපට්ඨාන ආදී සූත්‍ර වල සංග්‍රහ වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි කතාවකට වඩා අද අපි මේ ඉදිරිපත් කරගන්න හදන්නේ ඒ වාගේ කෙලස් මරණින්දකට වැටිලා අවදි කරගත්තේ නැති සද්ධාව ඇතුව ගත කරපු පිරිසක් වෙන අපි යම් දවසක යම් අවස්ථාවක මේ සද්ධර්මයේ අහලා නැත්නම් තේරත්‍ය පිළිබඳව අහලා සද්ධර්මයේ අහලා එයින් මේ සතිපට්ඨානය පිළිබඳ විශේෂ හැඟීමක් ඇති කරගෙන අර මේ කෙලෙස්ින්ද කඩාගෙන එන්න ඕනේ එනවා ආවා ආදි වශයෙන් සමාගයේම පුරුෂ ධෛර්යයෙන් පුරුෂ ධාමයෙන් පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ වීර්යයෙන් ඒ කඩාගත්ත පිරිසක් ඒ අසලයි. අන්න ඒ පිරිසට මේ විදි ආරම්භ කතාව නැත්නම් තීන මිද්ද යටපත් කිරීම කතාව අර තාම කෙලස් මරණින්ෙන් නැගිටපු නැති පිරිසට කරන කතාවට වැඩි වෙනස්. වෙන විදියට කියනවනම් ඒ ආරම්භ ධාතු ඇති කර ගැනීම සඳහා වීර්ය වඩා ගැනීම සම්බන්ධයෙන් කරන ධර්ම කතාවත් නික්කම ධාතුව සඳහා විරි ආරම්භය ඇති කිරීම සඳහා කරන කතාවත් ස්වરૂප දෙකක් ගන්න. හුඟක් වෙලාවට භාවනා මධ්‍යස්ථානවල කතා කරන්නේ අන්නර නික්ඛම ධාතුවට හේතු වෙන තමන් අරමන ලද වැඩේ වැටෙන්න දෙන්නේ නැතුව. දි รา ජරාවටපත් වෙන්න දෙන්නේ නැතුව ඉදිරියට ගෙන යාමේ ශක්තිය ඉදිරියට ගෙන යාමේ උණුසුම තාපය ආතාප වීර්ය සම්බන්ධ කතාවක්. සත්‍ය ධර්මයේ නැත්නම් ධර්මයේ සඳහන් වෙන උපදේශ පන්තිය අනුව හිත උණුසුම් ආතාප වීර්යයෙන් යුක්තව ක්‍රියාත්මකුනේ නැත්නම් ඒ තමන් අර විශාල ඥාති පිරිසක් හෝ කුඩා ඥාති පිරිසක් අතහැරලා විශාල වස්තු ප්‍රමාණයක් හෝ කුඩා වස්තු ප්‍රමාණයක් අතහැරලා ඇති කරගත්තා වූ මේ නෛෂ්ක්‍රමයේ වටිනාකම වැඩි කල් ගෙන යන්න හම්බ වෙන්නේ. ඒක ජරා දිරාවට වැඩෙනවා. සතං ධම්මං නජරං උපේති කියලා සඳහන් කරනවා ධර්මයේ සත්පුරුෂ නම් නැත්නම් සත්පුරුෂ ධර්මයේ ආශ්‍රය කරනවා නම් ඒන්නේ විදිහට තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ දරා ජරා දිරාවටපත් වෙනවා ඒ සඳහා උණුසුමක් අවශ්‍යයි ඒ උණුසුම තමයි මේ ආතාප වීර්යයෙන් ඇති කරන්නේ අන්නේ උණුසුම සීසල සීතල කරලා අකුලවලා කුසීත කරන එක තමයි කීන මිදෙන් කරන්නේ ඒ නිසා අර තවමත් සතිපට්ඨානට බැහැගත්තේ නැති, තවමත් ගුරු ඇසුරක්, කල්යාණ ධර්මයක් අහපු නැති පිරිසක් විසින් යම් ආකාරයක ජරා දිරාවටපත් වෙනවද? ඒක බණ පොතට නොගියට යම් වෙලාවක අබිනිෂ්ක්‍මණයක් කරලා මේ ආරම්භ ධාතුව ඇති කරගත්ත පිරිසක් ජරා දිරාවට යනවනම් ඒ පිළිබඳව සද්ධර්මයේ යම් වගකීමක් කියේ. අරුවචනාංශයේ යම් අනුකම්පාවක් මෙහෙවනවා. කල්යාණ මිත්‍යයන් වහන්සේලා නැත්නම් සම්ප්‍රක්‍මකාරීන් වහන්සේලා ඒක සඳහා හිතලා එව්ව බණ පොතට ගිහිල්ලා තියෙනවා. ඒ සම්බන්ධව සඳහන් වෙන සූත්‍ර, ඒ වගේම ධර්ම සංග්‍රහ වස්තු ගොඩාක් අපේ තේරවාදයේ සඳහන් වෙනවා. ඒ මොකද මේ තේරවාදයේ කිසිම පැකිලීමක් නැතුව මේ දුක්ඛ සත්‍ය ඉදිරියට තියෙන බව පිළිඅරගෙන මේක මේ අද කාලේ පවතින සද්ධර්මයේ තියෙන ආකල්පයක් අද කාලේ ලියවෙන පොත්පත්ොත් දැන් අවුරුදු 1500ක පමණ කාලය තුළත යලි පිපිදීම තුළ ලියවිච්ච පොත් දිහත් බලනකොට තේින්ද කියනවා මේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් පෙරමුණේ තියාන ධජයක් වශයෙන් පවත්වපු යුගයක් බුද්ධෝත්පාද කාලේ ඉඳලා අවුරුදු 1000ක් 1000 පන්නලා යනකම් වගේ තිබිලා තියෙනවා. ඊට පස්සේ මේක ටෙම්පරාරි දාන්න හදලා තියෙනවා. කොප්ප දාන්න හදලා තියෙනවා අපේ මේ වැඩපිළිවෙල දුක්ඛ සත්‍යයම දැන ගැනීම සඳහා නෙවෙයි කියන විදිහට වගේ ඒ දුක්ඛ සත්‍යය නැත්නම් දුක්ඛ සත්‍යයේ තියෙන කටුක මුනත නැත්නම් දුක්ඛ සත්‍යයේ පෙන්වන්න හදන ඒ දුෂ්කර මේ ප්‍රතිපදාව ටිකක් සමහන් කරන්න වගේ කතාවක්. එහෙම නැත්නම් ඒ සඳහා බය අරවන්න කරපු කතාවල් සංග්‍රහ පොත් හරියට ලියවිලා තියෙනවා. මේක සාසන ඉතිහාසය දිහා බලනකොටත් මහා සුපින ජාතකයන්ව බලනකොටත් හිතා ගන්න පුළුවන් ඒ මොකද ඒ මුල් කාලේ ඒ අනෙකුත් සාසනික වැඩපිළිවෙලත් එක්ක මේ ප්‍රධාන වූ විපස්සනාව වෙන විදිහට කියනනම් අද අද වහ වහා මේ ජීවිතයේදීම නිවන් දකින්න ඕනේ කියන එක බොහෝම ප්‍රකටව එලිපිට නායකත්වය අරගත් අදහසක් වෙලා තියෙනවා. මුල්ම කාලේ ඒ විදිහට කටයුතු කරන පිරිස ප්‍රතිශතයේ වශයෙන් වැඩි වෙලා තිබිලා තියෙනවා. එnde ende ende ende ඒ පිරිස අඩු වෙනකොට අර බහුතරය මේ බුද්ධ ආගම ඛණ්ඩ ඕන වෙච්චාම කවුද කොයා තල කොයා කරගන්නවා වගේ මේ යත්තා වූ අර දුක්ඛිත භාවය දුක් ප්‍රතිපදාව ඉදිරිපත් කරන බයකටයක් වෙනවා. ඒ සඳහා අර චිත්ත බේතක් වටේ සීනි ආලෝපයක් ආටෝපයක් තමන්න වාගේ හරියට පොත් හරියට කතා හරියට උපමා උපදේශ හරි ගැසලා තියෙනවා. මේක හිමිහිට සුවසේ කරගෙන යන වැඩ පිළිවෙලක්. මේක අද කාලෙත් මේ බටහිර ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ ගත්තාම මේ අදහසට බටහිර ආසියාවේ දුක් කැමැත්තක් තියෙනවා. එයත් මේ ආධ්‍යාත්ම ජීවිතේ සෑම සටක්ම ඇති කරගෙන ඍජු මාර්ගයෙන්, හිටි මාර්ගයෙන් යන්න ඕනකම තියෙනවා. නමුත් මේ වීර්යය දවීම ගැන කතා කරන පසුබාහන ගැතියක් තියෙනවා. මේ දෙකේ සංසන්දනාත්මකව බටහිර ලෝකයේ මේ විදිහට සුවපහසු ගමනක යන්න හදන එක අපි වෙනුණත් ආසියාකරේ පවා ඒ දැන් දැන් ලියවෙන දැන් දැන් පහළ වෙන දැන් දැන් කටයුතු කරන පිළිස්සියා බලනකොට පේනවා මේ වීර්ය පිළිබඳව තියෙන්නේ උරේ සකුලාගත්ත පසුබාහ්‍ය අදහසක්. ඒකට ප්‍රධාන හේතුව පෙන්වන්න පුළුවන් මේ විපස්සනා වශයෙන් මෙලෝ වශයෙන් මේ ජීවිතයේ වශයෙන් නිවන් දකින්න ඕනෑ කියලා උත්තමාර්ථය සඳහා උත්තම වීර්යය යෙදවීම කියන එක ඒ සිවුම් භාවය ඒ සිවුණු භාවය මොස්ත වෙලා තියෙනවා. නිසා ආගම වශයෙන් විපස්සනාව නැතත් ආගම හරි. එහෙම නැත්නම් අනිත් දේවලුත් ඒ තරම්ම උතුම් කියලා ඊට පල්ලෙහාට දේවල් කතා කරන්න පටන් අරගත්තාම ඉබේම අර වටිනා ආයුධයක තියෙන මුවත දැල්ල මොට්ට වුණාම අනෙක් ඔක්කොම කොටස් අධිනාගම අඩු වෙනා වගේ මේ ආගම ධර්මයේ මේ සතිපට්ඨානේ අදාදට මේ ජීවිතයට යොදන යදවම අඩු වෙලා තියෙනවා. ඒ නිසා අර කුසීතකම පිළිබඳව බයපක්ෂ ඇතුවයි කතා කරන්නේ. වීර්යයට පූර්ණ ඡන්දය දීලා නෙමෙයි කතා කරන්නේ. මේක හොඳට වැටහෙනවා යෝගාවචරයේ විපස්සනා ඥාන දිනු කරනකොට. විපස්සනා ඥාන මුල අපි අර කියන විදිහේ එකක් තමයි නික්කම ධාතු විදේ නික්මින අවස්ථාව. ඊට පස්සේ කල්යාණ මිත්‍රෙක් හම්බ වෙලා කමඨහන සුද්ධ කරගෙන කමඨාණක් අරගෙන ඒක සුද්ධ කරමින් කටයුතු කරනකොට ඉස්සර ඉස්සරලා ඒ යෝගාවචරය ගුරුවරයාගෙන් ඉර්තියේ ආහාරවලින් নানা ප්‍රදේවල් බලාපොරොත්තු මොන විදියකට ඕ හිත වැටුනොත් හිත ඇකුළුනොත් හිත බාධා වුනොත් ඒ සෑම විටම හිතන්නේ අසවලා කරපු දෙයක් නැත්නම් අසවල යුක්තුව නිසා අහවල් දෙය නිසායි කියලා. නමුත් විපස්සනා ඥාන දියුණු වේගෙන දියුණු වේගෙන යනකොට ඒ යෝගාචරයට හොඳ තෝම පේනවා මේ ඔක්කොටම ප්‍රධාන හේතුව ඒ තමන් තමන්ගේ පරමාර්ථය එදා අඳුනාගෙන පැහැදිලි කරගෙන නොතිබීම. අර පරමාර්ථය පැහැදිලි වෙන්න වෙන්න භාවනා ජීවිතයේ ඉස්සරහට යන්න යන්න අර කුසීත ගති, අර කම්මැලි ගති නැති වෙලා හිත පිපිදිච්ච ගතියකටපත් වෙනවා. ඒක නිසා මේ විපස්සනා වල ඉදිරියට යන ඇත්තෝ ලෝකයේ අඩුකම පෙන්වමින් අද මුළු සාසනික අර්ථකතනෙම මේ අර අබර ගෝයා තල ගෝයා කරගන්න වැඩි. එතන පිච්ච බෙහෙත ගිල ගන්න බැරි කමට අර සීනි ආටෝපයක් දාන්න හදන කතාව නිසා ඉබේම අර දක්ෂිය යුතු උත්තර කොටස නොදක්වලා ඊට පල්ලෙහායින් තියෙන බාල දෙයකට හේතු කරන කතාව පේනවා. මේක පේන තියෙන ප්‍රධාන চৈতසිකේ වීර්ය চৈতසිකේ. වීර්ය চৈতසික ගැන කතා කරන්න ගියාම ඒ තරම්ම ඔය උත්සමදී මේ මේ වශයෙන් නිවන් අවබෝධ කරනවා කියන එක නැති වුණාට ඊට පහතින් කියන දෙයක් කරුවත් වටිනව නේද කියලා ආදි වශයෙන් ගිහාම කොතනින් කෙලවර වෙද කියන්නේ. යර ප්‍රධානම දේ ආණ්ඩාය අවල්පත වලපත ගත්තාසේ ඔළුව අතහැරියා නම් ආණ්ඩාගේ ඊට පස්සේ වලිගෙන් අල්ලන එක නෙකේ උකාණ දෙයක්. අර අමුතු බද්දීම මේ අත ඇල්ලුමෙන් දැනේ කිය වගේ කලමිතින් අල්ලන කතාව තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේක හොඳට මේ ශාසනික ඉතිහාසය දිහා බලනකොට සර්වජන් වහන්සේ අපිට දැන් වදාහරන්නේ උපදෙස් දෙන්නේ රහත් මාර්ගයෙන් පිට කිසිම තැනක කිසිම වෙලාවක බිහිවේ පහ බහත බඳිකල්ද මේ කෙලස් කියන දේ මේ සංසාර කියන කොටස් එක අභයතයක් තරම දෙයක් වුණා ඒක ඒකාන්තයෙන්ම සමාන විසගතියක් කියන සමාන විසම ගතියක් කියන සමාන කෙලසන ගතියක් කියනවා හරියට අසුචි හෝ මුත්‍ර හෝ ඊතාන කුංච ප්‍රදේශයක් වුණත් ඒ ආවේනික ගඳ අත නෑර පවතින ඇතේ රහත් මාර්ගයේ ඇර මෙපිට දෙයකට හෙට්ටු කරන්න එපා මේ ජීවිතේ පාවා දෙන්න එපා කියලා. නමුත් හොඳට සලකලා බලනකොට ඊට පස්සේ දැන් කාලේ පහළ වෙන ගුරුවරු හුඟක් වෙලාවට මේ භාවනා අභිමතාර්ථයේ එහෙම නැත්නම් භාවනා ඉහෙළම කෙලවර අදුම තරමේ සෝතාපට්ටි මාර්ග ඥානෙට සංසන්දනය කරන්න වෙලා තියෙනවා. අපි පසු බාලා තියෙනවා. තවත් සමහර වෙලාවක සමහර ඇත්තෝ ඒකත් ප්‍රායෝගිකව ඇත්තා වූ මේ මාර් බලවේගයේ ආගේ උත්සන්න භාවය නිසා අදුම තරමේ බලවත් වූ උද්‍යප්පේ ඥානයටවත්පත් වෙන්න ඕනේ කියන තැනට වගේ අඩු කරන දැක්කේ. ඊට පල්ලෙහා ඉන්න ඇත්තෝ ගැන කතා කරන්න දෙයක්. ඒකට හේතුව මේ විරි ආරම්භ කතාවල තියෙන අඩුපාඩුව. ඒ වෙනත් මේ කුසීතකම පිළිබඳව තියෙන අඩුපාඩුව මේ ඔක්කොම තියෙද්දි සමහරු දාණයට පුදුමාකාර වීර්යයක් දක්වන්න හදනවා. ඒ වගේම සමහරු සීලයට සමහරු සමාධියට. මේ දාණය පිළිබඳව සීලය පිළිබඳව සමාධිය පිළිබඳ ආදී මේ අතිරේක වීර්යය දක්වන ඇත්තෝ පිළිබඳව කියන්න තියෙන්නේ ඒ අත්ංගේ වැඩ පිළිවෙලට පිටුරු ගින්නක් වාගේ තමයි. හෝස් ගාලේක පාර නැගලා යනවා මොකද අර අත්‍යන්ත අති උත්තම කාරණාවට ඊටාම වීර්යෙන් කටයුතු කරන ඇත්තෝ ප්‍රතිඵලයක් දැක ගැනීම ආසාවෙන් අවුරුදු ගණන් වෙහෙදෙනකොට අර ලාමක දෙයට අධික වීර්ය කරපු කෙනා වහාම ප්‍රතිඵල පෙන්නේ. ප්‍රතිඵල පෙන්වුවාට මොකද අර පිටුරු ගින්න වගේ තමයි ඒ ගින්න වහාම නිවිලා. ඒ නිසා මේ සාසනික වැඩපිළිවෙල දීර්ඝ කිරීම සඳහා කටයුතු කරනවා නම් අපි උත්තමාර්ථයේ පිණිස උත්තම වීර්යය වලවන්න. ඒක ලාමක දෙකින් ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි උත්තම වීර්ය ලාමක පරමාර්ථයකට යෙදෙව්වත් දැන හෝ නොදැන ඒ සාසනයේට බොල් ගතියක් ඇති වෙනවා. නමුත් මහා සුපින ජාතික සර්වඥාන්සේ පැහැදිලිවම ඒ සාසනික ලෝක න්‍යායක් විදිහට පෙන්ලා දීලා තියෙනවා එnde එnde එnde එnde ඒ අර උත්තම අර්ථයේ අති උත්තම වූ සම්මා සම්බුද්ධත්වයේ එහෙම නැත්නම් පච්චේක බුද්ධත්වයේ නැත්නම් මහරහත් භාවයේ එහෙම නැත්නම් සිව්පිරිසින් ව්‍යාපත් රහත් භාවයේ එහෙම නැත්නම් රහත් භාවයේ ආදි වශයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේක පහතට එන එක ඒ කාලානුරූප වෙන දෙයක්. මේකට මේ හොඳට මේ විරි ආරම්භ කතාවත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි ඉන්නේ ඉතාමත්ම තීරණාත්මක මනසන්දියක. මේ තීරණාත්මක මනසන්දිය පිළිබඳව යම් විදියකට හොඳ පැත්තට දාලා අපි මේ සුළු පිළිත වඩාත් සංවේගය උපදවා ගන්න. වඩාත් මේ උනන්දු කරවීම පිණිස සඳහන් කරනවා මේ බුද්ධ ජයන්ති කාලයෙන් පස්සේ 1956 ඒ ඇතිවෙච්ච පරිලියෙන් පස්සේ යම් විදිහකට බුද්ධ ශාසනයේ එනතන් ආර්ය විනයෙහි යම් ප්‍රගතියක් ප්‍රගමනයක් වෙන්නනවා නම් ඒක ඉතාමතාව කාලිකයි මේ නැති වෙන්න ඉස්සරලා මේ පහනපත් වෙන වෙලාව වාගේ කියන එක හිතා ගන්න. මෙතකල් ඒක ක්‍රමික අඩු වීමක් ආවා. දැන් මේ தත්ත්වදී මේ අපිට යම් උණුසුමක් දැනෙනවා නම් යම් මේ වීර්යවන්ත පුරුෂයන් දකින්න හම්බ වෙනවා නම් මේක හෝස් කාලා නිමිලා ගියොත් ආයේ පහනේ තෙලුත් නැහැ, පානේ කිරෙත් නැහැ, ගින්දරත් නැහැ. ඊට පස්සේ මේක රත් කරන්න බෑ. ඒක නිසා අර මෙතුවක් කල්ලා ආපු අර ක්‍රමික වර්තනය නෙවෙයි ශීඝ්‍ර කඩා හැලීමකට ඉඩ තියෙන නිසා මේ වෙලාවේදී අපි මේ හරි චිත්‍රය දැනගෙන අපි මේ කොතනද ඉන්නේ අපි මේ මොකද කරන්නේ අපි කවුද කියන කාරණාව දැනගෙන ඒ විදි ආරම්භ කරන්න ඕනේ ඒ නිසා තීන විද්‍ය ගැන කතා කළාට ධර්ම දේශනාව ඇදිලා යන්නේම වීර්ය පැත්ත. නමුත් තීන විද්‍ය පිළිබඳව හොඳ ගැඹුරින් අවබෝධයක් නැතුව විදි ආරම්භයේ පිළිබඳව නැත්නම් වීර්ය පිළිබඳව පූර්ණ පරිචයක් ලබන්න ඒ තීන විද්‍ය විවිධ හේතු විවිධ කාරණා නිසා ඇති වෙන බව සඳහන් කරලා තියෙනවා. මේක ප්‍රධානම කාරණාව තමයි අරතිය. ඒ කියන්නේ අධි කුසලයට කම්මැලිකම. රහත් වෙන එක ඕනේ නැහැ. අපි එන සෝවානුවත් ඇති. සෝවාන් වෙන්න ඕනේ නැහැ. අපි උදේ අපේ ඥානෙ බලවත් ලැබුණොත් ඇති. එහෙම නැත්නම් විපස්සනා ඥානයක් ලැබුවොත් ඇති. එහෙම නැත්නම් ධ්‍යාන ටික ලැබුවොත් ඇති. එහෙම නැත්නම් යාන්තම් උපචාර ධ්‍යානයක් ලැබුවොත් ඇති. එහෙම නැත්නම් හොඳට මේ සීලෙ තිබුණොත් ඇති. ආදී වශයෙන් අර කල යුතු උත්තරම දේ තියේදී ඊගාව දෙයට කල්පනා කරන ගතිය අපි කියන අර්ථය. ඒක අලසකමක්, ඒක විදිහක අලසකමක්. ඉතින් මේක අද සාකච්ඡාවෙන් අයින් වෙච්ච මේ බෞද්ධ මේ සංවාදවල විසංවාදවල සාකච්ඡාවෙන් අයින් වෙච්ච දෙයක් මොකද කාටත් පිළිගන්න වෙනවා සර්වජන් වහන්සේ පහළ වෙච්ච කාලේ ලෝක තිබුණේ බුදු අසිරිය ඒ පෙරහැර අද ටිකක් ඒකේ සිද්ධ ගතිය බහැලා ඒ නිසා අපිට හරි අමාරු විනිශ්චය කරන්න අපි සටන් කළ යුත්තේ මොන උත්තමාර්ථයක් මොන පරමාර්ථයක් ඉදිරිපත් කරගෙනද කියලා. ඒ නිසා මේ සටනේදී පහළ පරමාර්ථ අල්ලන කට්ටිය බොහොම වෘත්තිපල ඉක්මනට පෙන්න ගැතියක් තියෙනවා. ඒ නිසා සත්පුරුෂය අසත්පුරුෂයා තේරුම් ගැනීම පිළිබඳ මහා විෂම විශාල දුෂ්කරතාවයක් තියෙනවා භාවනා කරන අයට. සතිපට්ඨානේ ආහල බණ ආහල කල්යන්තු ආශ්‍රය කරන තැන තියෙනවා. ඉතින් නාහ නැත්තන්ට සතිපට්ඨානේ බහැප නැත්තන්ට ගැන කුමන කතාවක්ද? ඒක නිසා මේ අර්ථය පිළිබඳ තේරුම් අරගන්න ඒක විවිධ පැති වලින් සංග්‍රහ කරලා තියෙනවා අපි පසුගිය වතාවක ඉදපත් කරගත්තා කසක සූත්‍රය ආදී සූත්‍රවල සරුවචනාංශේ මාර බල වේග විදියට දෙවෙනි තණ්හාවට දෙවෙනියට පිටිපස්සේ කියලා තියෙන අර්ථය. මේ අර්ථය නිසා තමයි හිතේ ඇකිලිම, කයේ හැකිලිම සිදුවීම, ඒක නැත්තම් මේ නන්දි, විචම්බිකා, බස්ස සම්මද, චිත්තස්ස, චේතසෝ ලීනත්තා ආදී වශයෙන් ක්‍රමයෙන් මේ සීන මිද්දේ හැඩයක් ලබන හැටි. ඒ නිසා හැම වෙලාවෙදීම ආශ්‍රය කරන්න ඕනේ හැම වෙලාවෙම තමන් ඉදිරියෙන් තියාගන්න ඕනේ උත්තමාර්ථයක්. පහළ પરමාර්ථයකට අපි උත්සාහ කළොත් ඒකත් වැටුනොත් අපි හිතා ගන්න බැරි පහත් තත්ත්වයකට වැටෙනවා. ඒ නිසා අපි වැටුණක් කමක් නැහැ. ඉහළ પરමාර්ථයත් ලබා ගැනීම සත්‍වෘෂයන් විසින් අනුදැනව දාරන ලබන. ඒ සඳහා තමයි මේ අරතිය කියන අධි කුසලයට කම්මැලි වීම නැත්නම් ලාමක කුසලයට පොරොන්දු වීම ලාමක කුසලයට හේතු කිරීම හැම වෙලාවෙම ජීවිතේ ක්‍රියාත්මක වෙනවා ඒක විනෝද ලොකු අවධියක් කියනවා ඒකේ වැදගත් සංදිස්ථානය තමයි අපි ගේපාර ධර්ම දේශනාවදී මතක් කරගත්තේ මේ ගිහිගේට නැත්නම් මුදලට නෑදෑයින්ට ඇති බන්ධනය කඩලා දාන අවස්ථාව මේක ලොකුම ලොකු පීමක් ලොකු ජයග්‍රහණයක් ඒ නිසා මේ පිරිසට මේ වීර්ය පිළිබඳව ඇත්තා වූ මේ අඳුරු චිත්තේ මැද ලොකු මේ ගිනි කුළුඟක් නැගාසේ තම තමන්ගේ හිචිත්ත සංතානවල සතුට කරගන්න පුළුවන් උණුසුමක් ඇති කරගන්න පුළුවන් කාරණාවක් තියෙනවා. මොකද අපි මතක් කරගත්ත විදිහට එදත් මේක ඇති කරගත්තේ අපි තනියම. දැන් අපි ඉන්නේ එහෙම තනි තනිය මේ විදුලි ඒ ආලෝකය ඒ මේ මේ අකුණු සැරය ඇති කරගත්ත පිරිසක් දැන් එකතු වෙලා අත්කල් බැඳගෙන. ඒ නිසා ඒක තියෙනවා ලොකු පෙළ ගැහිලා. ලොකු තෙදක් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මේ අපි එකිනෙකාගෙන ආ වූ කර්ම වේග අපි එකිනෙකාගෙන ආව මේ ලබන්නා වූ ආහාර, චිත්තජ, උතුජ ප්‍රශ්න මත මේ ඇති කරගත් ආ වූ මේ සුද්ධ પરමාර්ථයේ ඉදිරියට ගෙන යෑමේ ප්‍රශ්නය. එතකොට අර නන්දි විජම්බිකා කියන විදිහට අයි අලසකම් ඇඟ මැඩි කැඩීම් බක්ත සම්මද වගේ දේවල් නිසා අපේ අර ඊගේ අතහරින වෙලාවේ නැත්තම් මේකට එන්න ඕනෑ කියලා උදේ උනන්දු හිතක් ඇති කරගත්ත හිත දුර්වල වෙන්න පටන් ගන්නවා. මේක ඇතුළත ඇවිල්ලා බලාපොරොත්තු වෙච්ච ඒ પરමාර්ථ භවයිස් නොවීම නිසා එහෙම නැත්නම් Tamanට වඩා ලේසියෙන් අනිකත්තෝ මේ પરමාර්ථ ඉෂ්ට කරගන්නවා දකින්න නිසා හෝ බලාපොරොත්තු කඩවීම නිසා හෝ විවිධ ක්‍රමයකට මේ හිතේ පසුබෑමක් ඇකිලියාමක් හිතේවා. මෙන්න මේක තමයි හීන කියලා කියන්නේ. හිතේ ඇති වෙනවා කර්මන්නේ ගතිය අඩු වෙලා. අර තමන් අර නිකම ධාතුවේදී ඇති කරගත්ත ආ වූ ඒ කර්මන්නේ ගතිය අඩු වෙන ගතියක් වෙනවා. ආහනේ හිතේ ඇති වෙන ගතියට අපි කියනවා තීනේ කියලා. ඒ තීනේ දකින්නකොටම හඳුනා ගත්තොත් මම මෙහෙම කෙනෙක්, පිටතර කැපකිරීමක් කරලා ආපු කෙනෙක්, මේ වගේ පුංචි දෙයක් නොලැබෙනයි කියලා හෝ බලාපොරොත්තු කඩ උනායි කියලා හෝ මේකට හිතේ ඇකිලීමට ඉඩ දෙනවද? එහෙම නැත්නම් ඒක සතියට මානසික කාර්යයට ලක් කර ගන්නවද කියන එක ඇත්ත වශයෙන්ම බලනකොට පේන තියෙන අහඹයක් වගේ. ඒ මොකද මේ තීනේ හිතට ගොඩ වෙනකොට ගොඩ වදිනකොට කියලා නෙවෙයි එන්නේ. ඉබේම මේ ඉන්න තාලෙම වැඩි ඇඟ මහන්සි නොකර ඔහේ පැත්තකට බලාගෙන ගතියක් තියෙනවා නම් හොඳයි නේද කියලා ආදි වශයෙන් අපි හේතු කරන්න පටන් අර ගන්නවා අපිට ඇඟට ලාභතාවය. ඒක ආරම්භක යෝගාවචරයන ඒ ප්‍රධාන වශයෙන්ම නීවරණ ධර්ම මතුවේ. මොකද්ද මූල කර්මස්ථානයේ වශයෙන් පිම්බීම හැකීම හෝ ආනාපානය කරගෙන යනකොට ඒ ආනාපානයේ ගොරෝසු බව හැබැයි නැත්නම් බිම්බීම හැකිලිම කියන මූල කර්මස්ථානයේ ගොරෝසු බව හැබැයි නමුත් මේ යෝගාවචරය කලක් පුරුදු කරපු නැති කෙනෙක් නිසා ටික වේලාවකින් උග්ග වේද දරුණු ලෙස වේදනා පහළ වෙනවා. එනතම් බාහිරින් එන ශබ්ද අර ලාමක සමාජයේ විශාල වශයෙන් විනාශ කරනවා. එහෙම නැත්නම් තමන්ගේ ජම්ම ගති අනුව ගෝ හිත විලියෙන්න පටන් ගන්නවා. රූප ඇහෙන්න පටන් පටන් ගන්නවා. ශබ්ද පේන්න පටන් අරගන්නවා. ඇහෙන්න පටන් ගන්නවා. ආනේ විදිහට මේ බාහිරින් කරදර වැඩි වෙනකොට වැඩි වෙනකොට ඒ යෝගාවචරය තුළ අර විදිහේ ඇකිලෙන ගතියක් එන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී ගුරු ඇසුර ඒ වගේම ධර්ම සාකච්ඡා එකට එක ප්‍රතිඵල ලබා දෙනවා. ඒ මොකද පැහැදිලිවම පෙන්වලා දෙන්න තියෙන්නේ මෙන්න මේ தත්ත්වයටපත් නොවි ආදි භාවයටපත් වෙච්ච උත්මේ නෑ. එක්කෙනෙක්වත් අඩු ගානේ සංසාරේ පාරමිතා කරන කාලවල අසීමිත අනන්ත ප්‍රදේශයක් අපි මේ වගේ හැපි හැපි වැටි වැටි තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ අපටම විශේෂ කළ දෙන විශේෂ නැත්නම් මේ විශේෂ දඬුවමක් නෙවෙයි. මේ හැටි කියන එක පැහැදිලිවම පෙන්ලා දෙන්න වෙනවා. ඒ ආර්යයන් වහන්සේලා විසින් කරලා තියෙන ප්‍රකාශන, සර්වචන් වහන්සේ විසින් කරලා තියෙන ප්‍රකාශන. අපි සාමාන්‍යයෙන් දාන ආනිසංස කතා කරනකොට කියනවා ඔය වගේ දන් නොදී ඉන්නවට වඩා හොඳයි දන් දීලා විතර දන් දෙමින් කටයුතු කරනවා නම් එදිනදා වැඩ හරියනවා. අසරණකදී අසනීයකදී කරපදේකදී හිතට ශක්තියක් එනවා. අවියුලකදී ව්‍යසනයකදී තමයි ධෛර්යයක් එනවා. මරණ මොහොතදී තමයි ලොකු චිත්ත ශක්තියක් එනවා කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා හොඳට සීල රැක්කොත් ඒ වගේ අනතුරකදී අමලියකදී මේ සාසනික වශයෙන් ලොකු පිහිටක් ලැබෙනවා කියලා. එහෙම නැත්නම් අපි කියනවා ඊට වැඩිය හොඳයි හොඳට හිත භාවනා කරලා තියාගෙන ඉන්නවනම් සාන්තිය සමාධිය තියෙනවනම් ඒක වෙනවයි කියලා. එහෙමත් නැත්නම් කියන හොඳට සතියට අල්ලාගෙන විපස්සනා කරගෙන තියෙනවනම් එහෙම වෙනවයි කියලා. ඒකලත් කියනවා ඒ සත් සමාධි මාර්ගයේ අවසානයේ මාර්ගඵල ලැබුවා නම් එහෙම සැලෙන්නේ නැහැ කියලා. නමුත් මුළු ශාසනය පුරා බලනකොට මාර්ගඵලලාභී ඇත්තන්ට පවා එහෙම සැලෙන ගතිය ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ලෝකය බලන හැටි කියලා. ඒ විපස්සනා වඩපු කෙනා හෝ සතිය වඩපු කෙනා හෝ සමාධිය වඩපු කෙනා හෝ සීලේ වඩපු කෙනා හෝ දාන දීපු කෙනා Taman කළා වූ පිනට සාපේක්ෂ ප්‍රමාණයකින් මේක හේතු කරනවා. දාන විතර ජීව කෙනාට Tamanට පශ්චාත්තාපයෙන්ට කාරණා ගොඩක් තියෙනවා. මම කිල් දැක්කේ නෑනේ. මම සමත භාවනා කළේ නෑනේ. මම විපස්සනා කළේ නෑනේ. ඒකයි මට මේක වෙන්නේ කියලා අර එන දුක දෝතින් බදා ගන්නවා. ඒ මොකද Taman කළ tikai නොකළ ගොඩක්. Tamanට Taman දෙස්ති ගන්න කතිය වැඩි. එන්නේ මේ අවස්ථාවේදී චීන මිත්‍යයට ඇති ඉඩ බොහෝම වැඩි. හිත අකුල වල දානවා, පච කරලා දානවා, පරාත කරලා දානවා, පසුබාන. දාන සීල දෙකම කරපු කෙනාට නම් ඊට වැඩිය සාමාන්‍ය ආත්ම විශ්වාසයක් තියෙන ඇත්ත මේ ජීවිතේ මම දාන ඉඳලා සීලෙට නැගගන්නේ. ඒ නිසා මේ දුක් ආවත්මට දරන්න පුළුවන්. මේ ආවේ වැඩිපුර යන්නේ මොකද? මම සමාධිය කෙරුවේ නැහැ. සමාධිය කෙරුවට මට ධ්‍යාන ලැබුණේ නැහැ. ආදි වශයෙන් ඒත් හිත දෙස් වෙනවා. යම් ආකාරයක සමාධිය ලැබුණු කෙනාටත් දුකේ නම් කිසිම වෙනසක් නැහැ. ඒක බොහොම කනගාටුයි වගේ හිතනවා කියන්නේ. නමුත් කතාව නම් ඇත්ත. මොකද මේ පුද්ගලයා දන්නවා මම මේ ජීවිතය ඇතුළත දන්දී කාලයක් ගත කළා මම සීලෙත් නැහැ නේද? එතකොට යම් විදියක ස්පාසුවක් අවුල් පාටේ ගැලවිච්ච ගතියක් තිබුණා. ඊට පස්සේ සමාධිය ලැබලා මේ නැත්නම් ධ්‍යාන ලැබුවාට පස්සේ මේ මේ මට මේ පිරිසිදු අවස්ථාවක් තිබුණා. නමුත් දැන් මේ අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා වෙන කෙනෙකුට වඩා අනුන්ට දෙස් දෙන්න නැතුව ඒක දිහා බලන ගතියක් ඒ අතර එනවා. නමුත් කල්පනා වෙනව මත විපස්සනා හරියන්නේ නැහැ. සතියමදිනේ ධ්‍යාන මාර්ගඵල නැහැ නේ ආදි වශයෙන්. නමුත් යම් කිසි කෙනෙක් සතිය ලැබලා විපස්සනා ඥාන ලැබුව අර වාගේම හිතවිලිත් එනවා. වේදනක් එනවා. සද්දවලින් කරදර වෙනවා. නමුත් මේ පුද්ගලයා ගන්නවා පුරුෂයෙක් වශයෙන් මේ ජීවිතයේ මේ ශාසනය වැඩගත් කෙනෙක් වශයෙන් මම අවශ්‍ය උපකරණාවල් විදිහට ඈති කරගෙන තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මූල දෙන ගතියක් තියෙනවා. ඒත් සැක තියෙනවා මට මේ නාවේ මේ මාර්ගඵල ඉස්තර වෙච්ච නැති නාවෙන්නේ නැති. ඒත් මාර්ගඵල ලාභියත්ව සඳහන් කරලා තියෙනවා අවසාන මොහොතේදී ඉතාමත්ම පීඩිත දුකක් ඇති වෙනවා. නමුත් මේ පීඩිත දුක තවත් මේ වගේ කෙනෙක් ඇවිල්ලා මතක් කරලා දුන්නොත් අනංගන් දෙපා දුක නැති කරන්න කාටවත් පුළුවන් කමක් නැත්තේ. පුළුවන් වෙලා තියෙන්නේ මේ දුක දරා ගැනීමේ ශක්තියයි. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලාට මේක ආවා. උන්වහන්සේ මේ වෙලාවේදී තමන් වඩන ලද වීර්ය ආදී සම්බන්ධක ධර්ම කීපක් කරගෙන මේ වීර්යයට මුහුණ දුන්නා කියනකොට අර ඒ බණ ඇහිීම දන් දෙන කෙනෙකුට වඩා, සිල් රකින්න කෙනෙකුට වඩා, සමත වඩන කෙනෙකුට වඩා මාර්ගඵල ලාභයට ලොකු අත්‍යවශ්‍යයි. ඒ පුත්‍රයාට තේරෙනවා. දැන් තමයි මට මේ ධර්මයේ ධර්මයේ වශයෙන් තේරෙන්නේ. සත් ධර්මයේ සත් ධර්ම මෙතෙක් කල් අපි හිතුවේ මේ තුවාලයක් වෙච්චාම ඒකට ගන්න බාම් එකක් වාගේ ඒ වේදනානාශකයක් කියලා ධර්මයි. ධර්මයේ කිසිම වේදනානාශකයක් නැහැ. ධර්මයේ තියෙන වේදනාව වේදනාව හැටියට පෙන්නලා තියෙනවා. හිත ඇකිලිලා පස්සට යනවා වෙනුවට ඉස්සරහට යන ගතිය. මේ අනාථපිණ්ඩික වාද සූත්‍රයේ ඒ බොහෝම ලස්සන සිද්ධියක් මේ මේ වාර්තා වෙනවා. අද අපි දවල් වෙනකොට මම හිතනවා පොත කාගෙත් අතරපත් කරන්න පුළුවන් වෙයි කියලා මේ ආසන්න බණ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකදී මේ බුදුන්ගේ බුදුහාන්තුන්ගේ නම සද්ධායෙන් අහපු පමණින් බුද්ධෝ ලෝකෝ උපාදෝ කියලා අහනකොට මේ සෝවාන් වෙන්න තරම් පින් අත්තා වූ අනාත්මික සිටුතුමා. දෙන්න තියෙන දන් වලින් ලෝකේ නැත්නම් මේ බුද්ධ ශාසනයේ අශෝක මහරජුරවන්ට විතරයි දෙවෙනුණයි කියලා කියන්නේ බුද්ධජානනාථ වැඩ ඉන්න කාලේ ප්‍රධානම දායකයා. ඕනේ බණ ගෙදරකට දාන ගෙදරකට අඳ ගන්න යනවා. ප්‍රශ්නයක් වෙනකොට ගෙදෙට්ට වැඩි හිටියෙක් වශයෙන් ගෙන්න ගන්නවා. මාර්ගඵලලාභී. නමුත් තව සාන මොහොතේදී අන්ත වේදනාවකටපත් වෙනවා. අත් වෙලා මෙහි කාර්යයක් කතා කරලා කිව්වා ගිහිල සරුවචනාථට මතක් කරන අනාථ වෙන සිතුමාට අහසන්නයි. පරිදි හම්බෙච්චාම සාර්ථක සංසී ආනන්ද සංසී වයි. වැඩි ඉවරලා මේ සිටුවරයට ධර්ම දේශනා කරනවා. මේ ධර්ම දේශනා කරනකොට ආනන්ද මේ මේ සිටුවරයා කියනවා මගේ වේදනාව වෙන්නේ මේ ආකාරයි. පිටකක්කෝ මේ ආකාරයි. බඩේකක්කෝ මේ ආකාරයි. ඒ කිසිම නෑ ඒ අදාහ විදිහට කියන්නේ පැහැදිලිකම නිසා අතරගත නෙල්ලි ගෙඩියක් වගේ වේදනාව විස්තර කරනකොට අපිටත් ඒ වේදනාව දැනෙනවා. අන්න එතෙන්ට වේදනාව වෙනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉතාම ගැඹුරින් ධර්මයක් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා දිත්තේ දිත්තමත්තං භවිෂ්‍යති සුතේ සුතමත්තං භවිෂ්‍යති මුතේ මුතමත්තං භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂ්‍යති. සිතුමා මතක තියාගන්න අපි දෙගොල්ලෝ එකට කරමු මේ භාවනාව හරිනම් ඔය අහන දේ දකින මේ දකින දේ දක පමණින් නතර වෙනවා. ඔක ගැන වැඩිපුර කල්පනා කරන්න දෙයක් නැහැ. අපි යමක් අහුවා නම් ඒ අහන දේ අහුවපමණින් ඉවරයි. කණේ මොනවාක්වත් හද ඉතුරු වෙන්නේ. කම්බරේ නෑ එහෙම වාර්තා කරගන්න ගතිය. ඊගාට මුතේ නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්නා වූ මේ වේදනා එකම තැනකවත් නතර වෙන තැනක් නෑ මේ පංචස්කන්ධය. ඒවා එන්නේ යණ්ඩයි. ඒ වගේ තමයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් අපි හිතන කරන මතිමතාන්තර කිසිම දෙයක් හිතේ රැඳෙන්නේ. අපි හිතනවා නතර වෙනවා කියලා. කිව්වට පස්සේ අර වේදනාවට මොනවා වුණා දන්නේ හිතුවරය අඬන්න පටන් ගන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ අස්සසන මේ සිටුතුමා එහෙම අඬන්න එපා මේ වෙලාවේ කනගාටු වෙන්න එපා හොඳට දන් දුන්නනේ හොඳට සිල්ලක් අනේ භාවනා කළානේ ඒක නිසා මේ තවෙන්න එපා කියලා මේ සාමාන්‍ය අර පියෙක් පුතෙක් ගවාගෙන නැත්තම් සිනහසේ යුක්තව හැඟුම් බරව උත්තර දෙනකොට සිටුතුමා කියනවා මට අඬනවා නෙවෙයි ඇඬෙනවා කියලා මොකද? ඇයි ස්වාමීන් වහන්සේ මට මෙච්චර කල් මේ බණ ටික කිව්වේ නැත්තේ? ඔබ වහන්සේ මට කියලා තිබුණා නම් මේ සෝවාන් වුණත් මෙහෙම වේදනාව එනවා කියලා ඉවසපන් කියලා. මන්ට මේ ඔබ වහන්සේට පයින් දාරින්දවත් බුදුහාමර පයින් දාරින්දවත් නැහැ කියන එක නොකිය සිටුමා කියනවා ඔබ වහන්සේලා ඇයි මට මේ ගැඹුරු බණ කිව්වේ නැත්තේ මෙච්චර කල්? ඇයි කිව්වේ නැත්තේ මේ අපි අහන දේ අහිරු පමණින් සයිවරයි, දක්න දේ දක්න පමණින් ඉවරයි, විඳින දේ වේදන පමණින් ඉවරයි හිතට එන වංකරජල් එන පමණින් ඉවරයි කියන එක ඒකෝ සාරිපුත්තු සාන්තේ සඳහන් කරනවා සිසුසුමනේ මේ සුදු අඳිනේ ගිහියන්ට අපි මේ ගැඹුරු බණ කියන්නේ ඒගොල්ලෝ කියනවා මේක ගැඹුරු වැඩි කියලා ඒතකොට සිසුමක් කියනවා මගේ අවසාන ඉල්ලීම මේකයි ස්වාමීන් වහන්සේ ගිහියන් අතරෙත් ඉන්නවා කෙලෙස් අඩු ධර්මයේ දැක ගන්න පුළුවන් ඇත්තෝ නිසා මට කරන සැලකිල්ලක් වශයෙන් මීට පස්සේ කරුණා කරලා මේ ගැඹුරු බණ ටික ගිහියන්වත් කියන්න මොකද ගිහියන් අතර තින්නවා මාර්ගඵලලාභිය ඇත. ඒක හොඳට පේනවා <clears throat> දානෙන්වත් සීලෙන්වත් සමාධියෙන්වත් ප්‍රත්‍යාවෙන්වත් මොනක්වත් අඩුවක් වෙලා නෙමෙයි කියන්නේ. අඩුව තියෙනවා මොකද සෝවන් මාර්ගඵලත් ඒ. ඉන් එහාට ගිහිලා තිබුණේ නැහැ. නමුත් මේ වීරිය කියන එක ඊට දුන්නා නෑ හිත ඇකිලෙන ගතියට පරාද වෙන ගතියට ඉඩ දුන්නා නම් ඒක වහයලාගෙන කරනවා විලිස්ස විල්ලස පැන පැන කරනවා. නමුත් මේ වෙලාවේදී මතක් කරලා දුන්නොත් අපි දන් දුන්නා සත්තන, අපි සිල් දක්වා සත්තන, අපි සමත වැඩුවා සත්තන, අපි විපස්සනා වැඩුවා සත්තන මේකට මොන දෙන්නයි ඕන. අපි මේකේ සංඥා වෙනස් කරන්න ඕනේ. මේන දෙයට අද මොන දෙනට වැඩිය හෙට පුළුවන්. හෙටට වැඩිය අනිදර පුළුවන්. අනිතර වැඩිය ඉංගාදට පුළුවන් කියලා එnde එnde එnde එnde දුක්ඛම් පරිඤ්ඤය. දුක හාත්පසින්ම දැක් ගැනීමේ ක්‍රියාවලියට තවත් එක පියවරක් කරගන්න පුළුවන්. යම් වෙලාවක ආස්වාසන පටන් අරගත්තොත් ඇයි මෙච්චර දන් දීපු මට මේක උනේ? ඇයි මෙච්චර දිල්ලකව මට මේක උනේ? ඇයි මෙච්චර සමත කරපේ කරන්න මට උනේ කියලා ඒ සත් ධර්මෙ නොදන්නවා. එනතම මේ ධර්මයේ තියෙන මේ වැඩ කරන ගතිය, ක්‍රියාත්මක ගතිය, සජීවී ගති දන්නේ නැති නිසා මේක විකුණන්න කරන කතාවක්. වෙනදා ප්‍රචාරයක් වගේ. මේක වෙනද ප්‍රචාරයක්. ඒකදීන පුළුවන් තරම් කරලා බලන්න ඕනේ කරලා බැලුවට මදි විතරම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා හිත ඕනම වෙලාවක ඇකිලෙන්ට පසුබාහන්ට නෑ බෑ කියන්න පැකිලෙන්ට ඉඳ කියනවා. ඒ වෙලාවදී නිතරම අර තාපේ තමන් ඇති කරගත්ත ධානිතත් ඕනේ යම් සිවිලයක්. සීලයටත් ඕනේ, සමාධියටත් ඕනේ, ප්‍රඥාවටත් ඕනේ. ඒ මුතුන් පෙත්තම ඉතරහර ගන්න ඕනේ. බාලයෙන් කතා කරන්න ගත්තොත් ඒ මේ මේ තීන මිද්දේ පැන පැන කන්න පටන් ගන්නවා. අර දුවන්න දුවන්න එලෙවෙලව හපලා කරන බල්ලෙක් වාගේ. ඒ නිසා මේ වීර්යයේදී සරුවචනාංශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ මේ තීන මිද්දේට විරුද්ධව වීර්ය ක්‍රියාත්මකකට සංඥාවම වෙනස් කරන්නයි කියලා. අපි බිම වට්ටන්න වේදනාවක් ස්වරූපයෙන් එන්න පුළුවන්, නිදිමතක් ස්වරූපයෙන් එන්න පුළුවන්, කම්මැලිකම ආදී වශයෙන් මොන දේන් ආවත් ඒක අත්ත නැහැ. මේ එන්න හදන්නේ කෙලස්මයි. ඒ නිසා මම වීර්ය ආරම්භ කරන්න ඕන, වීර්ය ඇති කර ගන්න ඕන කියලා ඉන්නකොටම මේ විවිධ නිදර්ශන කරුණු කියාගෙන ඉන්නේ. විවිධ විවිධ උදාහරණ ගෙන හර තමයි මේ නිදිමත සාධාරණීකරණය වෙන්නේ. ඒ සාධාරණීකරණය කිරීමද යෝජනාව විතරමයි ස්වභාවයෙන් මතුවේ. අපි කරන්නේ කිච්චර කරනවා. ඇත්ත තමයි මේ බත් කාව ගමන් හොඳ නැහැ. අපි ටිකක් හාන්සි වෙන්න ඕන. එහෙනම් නැත්තම් මේ ගමනක් ගිහිල්ලා ආපු ගමන් හොඳ නැහැ. ඇඟට වෙහෙසයි අපි ටිකක් විවේක ගන්න ඕන. දැන් මේ ලෙඩක් එන්නයි හදාන්නේ ඒක නිසා හොඳ නැහැ. විවේක ගන්න ඕන කියලා අර කෙලස් වලින් ඇති වෙන යෝජනාව අපි ඉස්තිර කරන්න ගත්තොත් අපේ සංඥාව වර්ධ ගන්නවා. අපේ පුළුවන් හැකියාව අඩු වෙනවා. අපි ලාභ දෙයට, බාල දෙයට හේතු කළා වෙනවා. අන්නේ විදිහට සරුවචනාංශී මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දීපු සංකේ ඉස්ලාම සඳහන් කරන්නේ සංඥා වෙනස් කරන්නයි කියලා. ඒ සංඥා වෙනස් කිරීමෙන්ම ඒ යෝග ජීවිතේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ මොකද මේ චීන මිද්දී හුඟක් වෙලාට ක්‍රියාත්මක වෙන්නේ වංචනික ස්වරූපේ. මිත්‍යා ස්වරූපේ. ඇයිල කියනවා මේ විදිහට ඕනෑමට වැඩිය මහන්සි වුණොත් ළඩ වෙයි. මේ විදිහට මහන්සි වුණොත් එහෙම මේ මේ දේවල් සිද්ධ වෙයි. ඒක නිසා ඔක හිමීට කරගමු. ආදි වශයෙන් පුදුමාකාර මිත්‍යා ස්වරූපයෙන් ඇලී ගලී වාසයට ඒ නැත්තම් ආලිංගනයේද ආන්නේ වෙලාවෙම තේරුම් අරගන්න පුළුවන් නම් විතරක් යන්තම් එනකොටම අල්ල ගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා යෝනිසෝමනසිකාරය කියලා. මේ එපාකම, කම්මැලිකම, බැරිකම එනකොටම අල්ලා ගැනීමට අපි කියන යෝනිසමනිකා. ඒ ඩිංගික්ක් හරි බෝ වෙන්නේ ඉඳ දුන්නා නම් ඔටුවට ගේ දුන්නා වගේ ඒක සම්පූර්ණ මේ හිත මේ තීනේට වැටිලා ඇකින් එකට වැටිලා අල්තර කයෙත් ඒක දක්වන නිද්දේ බවටපත් වෙනවා. කුසීත බවටපත් වෙනවා හිත. ඒක නිසා ඒ වැඩේ මේක කලින් කරලා ජයගත්ත කල්යාණ මිත්‍රයෝ ඒ වාගේම සුදුසු ධර්ම කතා මතක තියෙනවා නම් ආශ්‍රය කරලා තියෙනවා නම් ඒ සංඥාවෙන් කඩාගත්තට පස්සේ ඒ බණ දහම් කොටසක් සීපත් කරන්නයි කියන්නේ. විරියවත්තස්සයන් ධම්මෝ නාය ධම්මෝ කුසීතස්ස කියලා සඳහන් කරලා මේ ධර්මයේ කවමදාකවත් මොනම තාලකින් හෝ කුසීතකමට හේතු දක්වන කෙනාට කැප නැහැ. ඒක කැප වෙලා තියෙන්නේ විද්‍යවන්තයාට. ඒ නිසා සමකිත විද්‍යයකට දැන් මට මේ තීන විද්‍ය තමයි කම්මැලිකම තමයි නීරසකම තමයි එපාකම තමයි එන්නේ කියලා දැනනකොටම ඒක දැනගත්තා නම් ඊට පස්සේ ඒ විදි ආරම්භ කතා සහිත ධර්ම කොටස් කීපක් කරන්නයි කියලා කියනවා. එතකොට අර හිත විතක්කේ වැඩ කරන්න ගන්නවා. ඇකිලෙන හිත කියලා කියන්නේ අක්‍ර වෙන හිත විතක්කේ කියලා කියන්නේ ඒක සක්‍රිය කරන හිත අරමුණට නැවත නැවත නංවන ගතියක් කියන. නිකන් රත් වෙන වාදනයක් කාල් ගන්නවා. මේ විතක්කේ වැඩ කරන්නේ විතක්කේ යදවන්නේ හොඳ වීර්ය ආරම්භකක. මහා සෝන ස්වාමීන් වහන්සේ චිත්තා මෙහෙණිය එනතන් සෝනා කියන භික්ෂුණිය මහා ශිව තෙරුන් වහන්සේ ආදි වාසේ අපේ සංග්‍රහ ග්‍රන්ථවල මේ වීර්ය පිළිබඳව ගොඩක් විස්තර සඳහන් කරලා තියෙනවා. ඒකත් හරියේ නැත්තම් අර විදිහට හිත විතක්කේ යොදවලත් හරියේ නැත්තම් ඒ ධර්ම කොටසම සද්ධායන කරන්නේ. හැබැයි මේ පිරිසත් එක භාවනා කරනකොට සද්ධායන කරන්න ඕනේ කියලා ඉතින් මම හිතන්නේ බණට විශේෂයෙන් කියන්න ඕනේ කියලා ඒක උපක්‍රමයක් ඒක. මම මේක උත්සාහ කරන කාලේ මම යොදාගත්ත වාක්‍ය තමයි මේ බොජ්ජංග ධර්මවල තියෙන විරිය සම්බොජ්ජංගය කියන වාක්‍ය සිහිපත් කරගන්න. විරිය සම්බොජ්ජංගෝ කෝකස්සත මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කාශ්‍යපය මේ විරිය සම්බොජ්ජංගය. බෝධිංගයක් වෙන මේ විරිය මයා සම්ම දක්ඛාතෝ. දුහන්දෝ කල්වැලක් අරගෙන. උණු කැලකින් ඇඳලා පෙන්නවා නෙවෙයි. එහෙම නැත්නම් දැන් තියෙන විද්‍යුත් උපකරණ කිසි දෙයකින් පෙන්නවා නෙවෙයි. මේක කිසිම තැනක ඇඳලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මේ බණ අහනකොට අතට ගත්ත දෙයක් වගේ හොඳට වැටෙනවා වීදේ කියන්නේ මෙන්න මේකටයි කියන්නේ. අන්න එවැනි දෙයක් සරුවචනාංශයේ පෙන්වුවේ අද කාලේ ඉන්න සෑම ගුරුවරයෙකුටම ඒ ගුරු උගන්වීමේ උපකරණ කියලා වෙනම රාශියක් තියෙනවා. ඒක ගොඩක් තියෙන එක නම් හුඟක් දක්ෂයි කියලා හිතනවා. ඒ ගුරුවරයාට උපකරණ ටික නැත්තම් ගෝලයේ තරමක් නැති වෙන තරමක් තියෙනවා. සුදු උපකරණ වල තමයි ගුරුකම තියෙන්නේ. ගුරුවරයා කාරණේ. සර්වඥාන්සේ කිසිම උපකරණයක් ගත්තේ නැහැ. උනාන් සමහරලාට මේ පොළොව නියකට ගත්ත වැලි ටික. එහෙනම් කලේ කරලා තියෙන කොළ ටික. එහෙම නැත්නම් මොනවා හෝ ළඟ තියෙන දෙයක් කරන මේ ගුරු කම කියලා දුන්නා මිසක් ඒ ගෙනියන ඇඳුම් කට්ටල තිබුණේ. එහෙම තියෙතිතුනා සඳහන් කරනවා මයා සම්ම දක්ඛාදා. මම කිම්මනාකට උඹලට කාශ්‍යපයේ තොපට මම මේ වීර්ය පෙන්නලා දුන්නා. භාවිතා මම මේ අනුන්ට කියලා දෙන්න විතරක් මේ හිතෙන්ම වාගත්ත සංකල්පයක් නෙවෙයි මම විසින් භාවිතා කරන ලදී. මේ භාවිතාව හොඳටමයි. බහුලී කතා. මෙන්න මෙතනයි අද අපි සාකච්ඡා කළ යුතු තැන. ඒ කිසි කෙනෙකුට ඒ විරිය කියන එක භාවිත අවස්ථාවක් නෑ කියලා කියන්න බෑ. අර කලින් කියපු විදිහට නික්කම ධාතුව මේ ආරම්භ ධාතුව දැනටමත් මේ චිත්තසංතානෙ තියෙනවා. මෙන්න එක බහුලීගත වීම තමයි විවිධාකාරයෙන් පහර වැදිලා නැවත නැවත නැගිටවල මේක මටත් වෙන්න පුළුවන් හෙටත් වෙන්න පුළුවන් ඊයේත් උනා මේ තිහාට ගියත් වෙන්න පුළුවන් ඒ තරම්ම ලැජ්ජ තියෙන එකක් නෙමෙයි විදිය මේ කුසිතකම කියන්නේ කිසියම් පැකිලීමක් නැතුව වීර්යවන්ත අවස්ථාවෙත් ඇවිල්ලා ගණිතන කතා කරනවා අනේ වෙලාව දැක ගන්න නම් බහුලීගත වෙලා තියෙන විවිධ தත්ත්වයටදී මේ වීර්යය මතු කරගෙන අදේට කලබේ අන්න එහෙම දෙයක් කරපු කෙනෙක් මේ අරුවචනanse කතා කරනවා භාවිතා බහුලී කතා අභිඥාය විශේෂ ඥාන පිණිස සම්බෝධාය නිවන පිණිස මේක පිළිතනවා. මේ සරුවචනාවේ ඉන්ජෙක්ෂන් ගහනවා නෙවෙයි. බෙහෙත් පොවනවා නෙවෙයි. තෙල් ගහලා අතුල්ලනවා නෙවෙයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බෙන්නානේ මහා කාශ්‍යපේ උඹත් මේ දේ කරලා ඉන්නේ. දැන් ඒක දීපත් කරගන්න. මේක කියනකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හනිපුණා විතරක් නෙවෙයි. චුන්දහාමුදුරුවෝ කියනකොට බුදුහාමුදුරුවන්ට ලෙඩ සංගිතුනා. මේක අහනකොට අපිට සනීප වෙනවා. වෙන නෑ ඔගේ බෙහෙතක්. මේ සෑම කෙනෙක් ළඟම පරල්ලද පුරල්ලද වීර්යයක් ඇති නිසා අන්න ඒකට අතගාලා මතක් කරලා තිනවා ඔය තැන් එක එකන හිත වට ගන්නව වෙනුවට වීර්යෙන් සාර්ථක වෙච්ච අවස්ථාවක් සිහිපත් කරගන්නට ඒක අනිවාර්යයෙන්ම අභිඥාවට බෝධිය පිසිතී. අවස්ථානක දරුවත්න සඳහන් කරනවා සම්දස්සේති සමාද වේති සමුත්තේජේති සම්පහන්සේති. උන්වහන්සේ ඉස්සලාම සම්දර්ශනය කරලා පෙන්නනවා. නන්ද මේ කතා කරන්නේ බණන ආපු කෙනෙකුට නෙවෙයි හොඳට භාවනා කරන කෙනෙකුට නම් ඇත්තට මතක් කරලා දෙනවා මෙතෙන් එනකන් මේ තම තමන් විශ්ින් මෙච්චර වීර්ය කරලා තියෙනවනේ. ඇයි මේක සමාදන් වෙන්නේ නැත්තේ? ඒක පැත්තක දාලා මේ වත්ත වත්තට දීලා ඇත්තට දත නියවනවා වගේ මේ පුංචි වේදනාවක් පුංචි මතුරුවේ පුංචි කේන්තියක් පුංචි සද්දයක් ආපු වෙලාවක ඔස්සලගේ මැස යන්න බැරි වෙන්න මේ කරගෙන යන්නේ මොකද්ද? වටිනවද? ගැළපෙනවද? ඒක වීර්යවන්තද? ආ මේ මතක් කරලා දුන්නාට පස්සේ තමයි තමන්ගේ බුදලේ මතක් වෙලා මමත් යමක් කමක් ඇති කෙනෙක්. මම මෙහෙම කරන්න වටින්නේ නැහැ කියනකොට කොච්චංග බාන වෙනද? ඒක මතු කරන්න බෑ. වීර්ය නොවඩපු නැත්නම් අපිට වඩා වීර්ය අඩු කෙනෙකුට. ඒක පුළුවන් ඊට වඩා වීර්ය ඇති කෙනෙකුට මොකද ඒ අත්තා ඒකට වශයක් තියෙනවා. අධිකාරියක් තියෙනවා. ආන්නේ අධිකාරියට ඒ කරන්න පුදුම ශක්තියක් තියෙනවා වීර්යය කියන්නේ. වීර්ය විතරක් නෙවෙයි අනිකුත් බොච්චංග ධර්ම ඔක්කොම. ඒ නිසා යම් කිසි වෙලාවක නිදිමත ආවම මෙන්න මේ පාඩේ අධ්‍යයනා කරනවා හිතේ. විරිය සම්බොජ්ජංගෝ කෝකස්සත. එහෙම නැත්නම් Tamanට මේ සංඥා වෙනස් කළා හරි ගියේ නෑ. වී බණ හොඳ කොටසක් කීපත් කළා හරි ගියේ නෑ. මේක සත්‍යයනා කළා ඒත් හරි ගියේ නැත්නම් සරුවචනය සඳහන් කරනවා දැන් මේක බලවත් නැත්නම් යම් කිසි ප්‍රමාණයකට තද වෙච්ච උග්‍ර වෙච්ච කියන මිත්‍යක් නිසා හැම හැමත ගලන ලේ දැන් නතර වෙලා මධ්‍යස්ථ ඉන්ද්‍රිය වලට ලේ යොමු වෙලා තියෙන්නේ මේ ශරීරය දැන් ඇකිලිය. සීතල වෙනවා. නැවතත් ලේ ධාරාව ගන්න ඕනේ තමයි. එතකොට හැම නැගිටිනවා. හිත නැගිටිනවා. පරිබාහිරයට හිත යෙදෙනවා. ඒක සඳහා කරන්න කියන්නේ අතපය අත ගන්න කියන. අනීෂෝ සම්භාහණය. අතුල්පතු සම්භාහණය. එහෙම නැත්නම් තාම චීනෙන් නම් දැන් ඔය හොයාගෙන තියෙන ලංකාවේ ඡායන පවතින මේ අතුල්පතු වල කියනවා මුළු ශරීරෙම උනන්දු කරවන්න පුළුවන් ඒ ස්නායු තුඩු. වැඩ කරන මිනිස්සු ඒක ගොඩක් අජීවත් වෙනවා. දුම්බඩේ පම්මැලිය කලින් මැරලා යන්නේ ඒකයි. ඒ මොකද ඒ ස්නායු තුඩු අක්‍රිය වෙනවා. අනෙක් ස්නායු තුඩු කියන තැන තමයි කන. සර්වඥයන් සඳහන් කරනවා අතුල් පතුල් පිළිමැදීම අත පිළිමැදීම සහ කන ඇදී. ගුරුවරු කේන්ති ගහ දරුවන්ට කණින් අදලා ගහන්නේ මම හිතන්නේ මේක දැනගෙන දන්නේ. කන රත් වෙනකොට ඉබේම නිින්ද කරලා. ඒක Tamanටම කරගන්නයි කියලා කියන මූණ අතපය අත ගාලා කන ඇදලා බලන්නේ කියලා කියන එතකොටත් ලේ ධාරාව අර මධ්‍යස්ථ ඉන්ද්‍රියන්ගෙන් ගැලවිලා පරිබාහිරට එනවා. ඒක හොඳ ඉඳුරන් අවදි වෙච්ච වෙලාවක තියෙන ලකුණ. මේ විදිහට කරලා බැලිනම් සර්වචන සඳහන් කරන්නේ මූණට ඇල්ලතු ටිකක් ගහගෙන සීතල කරන්නේ. බුදුන් වහන්සේ කියන එකට දැන් කාලේ විදිහට කියනනම් අයි ඩ්‍රොප්ස් දාන්නේ. තමයි රැස් සමහරට එනකොට තියාන තියෙන එකක් උඩ බලන්න අයිකොට් එකක් දාලා දාපුවාම ඉබේම කරදරයක් නැතුව එතන ඉලම කරගන්න පුළුවන් මේක කාගෙන යනවා ඇතුළට. හොඳ සීතල වෙලා තියෙනවා බොහොම හොඳයි. එහෙමත් බැරි නම් ආලෝක සංඥාවක් බලන්නයි කියලා කියනවා. තරු දියා හඳ දියා රාත්‍රියේ. නැත්තම් පහනක් තියෙන තැනකට ගිහිල්ලා බලන්නයි කියලා. එහෙම බැරි නම් මේ කියන ක්‍රම ඔක්කොම බැරි නම් තමයි මේ තහර සංඥාවේ සිංහසෙයියාවේ ටිකක් ඉඩ දෙනවා නින්දට. ඒ මොකද මේ වෙනකොට නින්ද ඒ තරම්ම බලවත් නම් Tamange ප්‍රයත්නේ සම්පූර්ණයෙන්ම බහා නොතබා මම මෙච්චර වෙලාවකින් නැගිටිනවා කියලා උත්සාහන සංඥාවෙන් නැගිටිනවා. ඉතින් මේකෙන් තේින්න තියෙනවා සරුවචන් වහන්සේ මේ නැත්නම් මේ උපදේශය දෙන්නේ අභිඥා පිළිබඳව ප්‍රධාන තනක් කුසලකෝ. මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට උන්වහන්සේ සෝවාන් වෙලා රහත් වෙන්න. ඊටාම කෙටි කාලෙකින් මේ රහත් වෙච්චේ සාරිපුත්‍ර සාන්තරත් කලින් එක සුමානකින් මේ වැඩ ඉෂ්ට සිද්ධ කරගත්ත ස්වාමින් වහන්සේ මේ තීන මිද්දට යට වෙච්ච වෙලාවකදී උපදේශ සම්පති කොච්චර ස්වභාවිකද කියලා කරා. බුදුහාමුදුරුවෝ මේ කතා කරන්නේ මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේ. ඒකෙදි පේන්න තියෙනවා මේ නිින්ද පිළිබඳවත් නිින්ද ඇතිවීමට හේතු වෙන කාරණා කොච්චරක් පිළිගන්න ගැටියක් කරුවත් අනාගත තුල තියා. ඒ නිින්දා කරන්නේ. ඒ එකින් එකට එකින් අත පිළිතුරු සපයා දීමේ අපිට අදට කොච්චර ගැළපෙන තත්ත්වයක් තියෙනවද හරවත්නද කොච්චර හරුවත්නද කියලා වැටහෙනවා. ඒක නිසා අපිට අර හිතේ අරතිය කියන මේ අධිකුසලයේ කම්මැලිකම නැත්තම් ඊගාවට එන මේ නන්දිය ඇඟේ තියෙන කම්මැලිකම ඉදම්බිකා ඇඟමැලි කඩන ගතිය ඊගාට භක්ත සම්මද මේ කාපත රෝගී කියලා එකක් තියෙනවා. කෑම වැඩි වුණාට පස්සේ සිටින නිදිමත ගතිය එහෙම නැත්නම් අන්තිමට චේතසෝලීනත්තතා හිතේ සම්පූර්ණ දීන කුසීත භාවය. මෙන්න මේ එක එකක් අඳුනා ගැනීම එකින් එකට වෙනස් ගතියකුත් පේන දෙන මේවා සියල්ලම තීන මිද්ද වශයෙන් පෙන්වාට මේ එක එකක් වශයෙන් මේක හඳුනා ගන්න ඕනේ. අපිට හුඟක් වෙලාවට මේක හඳුනා ගන්න වෙන්නේ මේ ළඟ ඉන්න කෙනා නිදාගෙන ඉන්නකොට තමයි. ඒකත් කෙලස් පරිචය. අපි මහා උද්දච්චයක් ඇති කරගන්න භාවනා කරනවා නම් කොහොමද? අභියට මේ කොන්ද කෙලින් කියන උජුං කායම් පණ්ඩාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්තානේද මේ මොකද කරන්නේ කියලා අනුන්ගේ දේවල් නම් අපි හදන්න හදනවා. නමුත් මේ එහෙම කරන්න ගියාම පොඩක් පරිස්සම් වෙන්න ඕනේ. එතකොට මොකල්ලාන ස්වාමීන් වහන්සේට දොස් කියන්න වෙනවා. ඒකත් වැඩියක් ගන්න මෙහෙම වෙලා තියෙනවා. මේක නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ මේක වෙන්න පුළුවන් දෙයක්. කෙලස් තියෙන තාකල් රහත් වෙනකම් මේක වෙන්න පුළුවන්. ඒ නිසා මේකට වැටි වැටි හෝ පහර දෙමින් නැත්නම් මේක තේරුම් ගන්න උත්සාහ කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඒ සම්බන්ධයෙන් සර්වඥාන්සේ තවත් තැනක සඳහන් කරනවා විරියවතෝ පන කිං නාම නසිජ්ජති. වීරවන්තයාට විදගෙන යන්න බැරි මොකක්ද? විසඳා ගන්න බැරි මොකක්ද කියලා. ඒ මොකද ඒ ඉස්ලාම එනකොට කෙලෙස් යට වෙලා නිින්දට වැටෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ හොඳ වීර්ය ආරම්භ ධර්ම දේශනා අහලා, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා ඒ යෝග ආතර හිතට ගන්නවන නෑ මම අවුරුදු 10ක් ගිහිල්ලා හරි කමන්නේ. මේක මම කොහොම හරි ජය ගන්නවා කියලා නිින්ද නිින්ද වැටෙලා ආය නැගිටින. අහුවෙන්දා ආයෙත් තේරුම් ගන්න මේ ඇති වෙන හැටි මේ පවතින හැටි මේ නැති වෙන හැටි ආදි වශයෙන් දිගින් දිගට දිගින් දිගට උත්සාහ කෙරුවොත් අවසානයේ නිින්ද ජය ගන්න පුළුවන්. ඉතින් අපවත් ලොකු සාහිත්‍ය මට මතකයි. මගේ ප්‍රශ්නේ සාකච්ඡා කරනකොට උන්වහන්සේ මතක් කළේ කොහොමද මට ඒක පරියන්කේකදී විනාඩි 10ක් විතර ඒ පරියන්ක හෙල්ලේ නැතු හේම ඉඳලා තියෙනවා. ඒකෙන් බැලුවට පේන්නේ කාටවත් මේ භාවනා මනසිකාරයකද ඉන්නේ නැත්නම් බුදි වෙලාද බුදු වෙලාද කියලා තේරෙන්නේ නැහැ. නමුත් Tamanට ඉස්සරහා එළමින් ඉඳ කියලා කිව්වා. උගාකෝය පස්කිදාසල සමාජ සේවයේ ග්‍රාම සංවර්ධන සේවය වැඩ කරපු කල්කොන්දයා පඤ්ඤාසේක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ චරිතාපදානෙ ලියලා තියෙනවා මේ අනුන් ලියනකොට බොරු කියන එක උන්වහන්සේ දේශනා කළා ලියලා තියෙනවා විශාල දේශන පවත්වද්දි ධර්ම දේශනා පවත්වද්දි ජීවිතේ තුන් සැරයක් නිඳ කියලා කියනවා. හිතා ගන්න බෑ. තමයි බල කියනවා. නැත්තම් දේශනයක් පවත්වනවා. ඒ අතරමැද නිඳට වැටලා හැරෙනවා. ඒ වගේම මේ වේදිකාවේ හිටගෙන ඉන්නකොට මේ මහා පිරිස ඉස්සරහා නිින්ද ගිය අවස්ථාවල උන්වහන්සේ චර්තාපදාන සඳහන් කළා. අනිතව කියලා නැහැ. ඒක කියලා කියනවා මට මෙච්චර වැඩ කරන්න පුළුවන් වුණේ මෙන්න මේ වගේ නිින්දකදී මම පුදුමාකාර විදිහට පණ ලබනවා කියලා. මේකදී තමයි මට නැවතත් අලි මොහතකට සම්පූර්ණ පණ ඇතුව මම නැගිටියේ. ඒ ඇඟට බැරි වෙච්ච වෙලාවේ අතහැරපු වෙලාව. නමුත් මම නැගිටිනකොට සම්පූර්ණ අර ගිය එකත් අල්ලලා නැගිටින්න පුළුවන් තාලේ තියෙනවා කියලා. මෙන්න මේක බොහෝම සමාන උපදේශයක් ඒ ගුරුම මේ අනිශාස මටත් දීලා තිබුණා. උන්වහන්සේට මම පැහැදිලිව සඳහන් කරා මෙන්න මේ වගේ වෙලාවල මට හොඳට තේරෙනවා පාර්ථ ගැතිලා නැගිටින. ඒක සතියේ සහ සමාධියේ කඩවීමකට ස්වල්ප මොහොතකට පස්සේ සිද්ධ වෙන දෙයක්. නැවත අවදි වෙන්නේ හොඳ සතියක් හොඳ සමාධියක් ඇතිව. උන්වහන්සේ ඒක මතක් කරේ අන්න අර ඊට කලින් ඇති වෙන සතියේ ලිසා යෑම සතියේ ගිලි සමාධියේ ගිලිහි යෑම කියලා නෙවෙයි වෙන්නේ. ඒක නැවත තහවුරු වීම තමයි අර ගැස්සීමෙන් ඇති වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න කිව්වා ඊට කලින් අර සතිය ගිලීමට හේතු වෙන්නා වූ හිතවිල්ල හෝ වේදනාව හෝ සද්ද හෝ මොකක් හරි හිත පිට යන එක අල්ලා ගන්න පුළුවන් නම් අපි ඒකට ඡන්ද දීපු බව අපි ඒක හිතෙන් මේ චේතනාවයෙන් අනුමත කරව බව දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක පෙළ ගැහිගෙන නිින්දකට යන හැටි දැක ගන්න පුළුවන් වෙයි නිින්ද දීනම් තේරෙන්නේ. නිින්දෙන් අවදි වෙනවා තේරෙන්නේ. ඒක තාමත්ම දුෂ්කරයි, තාම සියුම්. නමුත් ඒක අවදි කරගෙන ඒක දැනගෙන මුලැමැදාක දැනගන්න නැතුව මේ තීන මිද්ද ගැන දරගන්න. ඒකට උන්වහන්සේ දුන්න ඕලාරික උපමාව තමයි හැමදාම නිින්දට යනකොට. තමයි මේ සක්‍රීය ජීවිතේ සමාර කරලා ඇඳ මත තමයි මේ ඉරියව්ව හොයින ඉරියව්වට ගිහිල්ලා එතන ඉඳලා මේ නිින්දවත් දක්වාම තීනේ වැඩ කරන හැටි. හිත හැකිලී ගන්න හැටි. මුළු කයෙම තිබුණ අවධානය එයින් වෙලා එක්කෝ ඇස් දෙකට එහෙනම් කඳේ මැද ප්‍රදේශයට ලං වෙලා ඇඟවත් හොල්ලන්න කම්මැලි වෙලා හේයෙන් ඉඳලා කොතනදෝ තැනකින් ඉඳලා. ආයෙත් නිින්දෙන් අවදි වෙනවා. ඒ නිින්දෙන් අවදි වෙච්චාම අවදි වීම සහ ඇස්සරීම කියන දෙක මෙනෙහි කරමින් කරන්නේ. අවස්ථා දෙකකට කරන්නේ කියන්නේ. හිත අවදි වෙන හැටි මේ ඊගාට කය වශයෙන් ඇස් අදින හැටි. ආන්නේ විදිහට විස්තර හොයන්න පටන් අරගත්තොත් මේ තීන මිද්දේ කියන එක චක්‍රීකරණය කරන්න. ඒක තීන අර නරක පැත්ත අයින් කරලා ඒක කොච්චර මාර බල වේගයක් විදිහට අර අරතිය විදිහට දෙවෙනි මාර බල වේග වශයෙන් පෙන්වනකොට පස්වෙනිවට වෙනම සඳහන් කරන කරුවත් යනවාසේ තීන මිද්දේ. ඒක වංචනික ස්වරූපයකට පොහොර වැටෙන විදිහට කුහකකම් පෙන්වන්නද. මට නිින්ද යන්නේ නැහැ කියලා හෝ අනුන්ට නිින්ද නොයා යුතුයි කියලා හැඟීම් ගන්න නරකයි. ඇත්තටම කියන්නේ අපි නිින්දට උදව් කරනවා කියන එක නෙවෙයි. නමුත් මේකේ තාම මේ විජුව සහ වක්‍රව ක්‍රියාත්මක වෙන ධර්මය මේකද ආලෝකයේ මූණ දීමෙන් හැර වෙන උත්තරයක්. යට වුණොත් මේක සම්පූර්ණයෙන්ම අපේ අපේ ගුණ ශක්තිය ගුණ ධර්ම ඔක්කොම විනාශ කරනවා. ඒක නිසා විරි ආරම්භය ධර්ම දේශනාවකදී ගොඩක් අත් ගන්න ආදර්ශ තියෙනවා. අර චිත්ත මේ මෙහිය ගැන සඳහන් කරනකොට ඒ චිත්ත ඒ කාලේ හිටපු වයසක වාසකම්ම කෙනෙක් හොඳටම ලෙඩයි. හොඳටම දුර්වලයි. නමුත් හොඳටම සංවේගයක් ඇති වෙච්ච හිතන තියෙනවා මේ වෙලාව හරි මහන්සි වෙනවා. ඊළඟ පාසික බිකුණි පස්සේකට ගිහිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා පුදුමාකාර විදිහට උත්සාහ කළා ඒ උත්සාහය කැපිපෙන්නේ මොකද්ද? සහජයෙන්ම දුර්වල ලෙඩ කාන්තාවක් නිසා. ඒක නිසා අනිකුත් සම්ප්‍රක්‍මචාරිනින් වහන්සේලාට දැකයක් ඇති වුණා අනවශ්‍ය විදියට දුක් විඳලා මේ චිත්තාව ලෙඩටපත් වෙන්නේ. ඔය චිත්තාවේ තියෙන පුදුමාකාර උනන්දුවක්. ඒ නිසා දවසක් කල්පනා කරා එnde එnde එnde එnde මේ කොන්දේ අමාරුවයි කන නැහෙන ගතියයි ඇස් පේන්නේ නැති ගතියයි කඳේ දුර්ලභමයි බඩ එළිය යන්නේ නැතිකමයි කැම අරුද්ධියයි වැඩි වෙනවා මිසක් අඩු වීමක් නැහැ. ඒක නිසා මම අද උත්සාහ කරේ නැත්තම් හෙට මීට වැඩිය අමාරුයි. ඊට පස්සේ දවසක් හිතාගත්තා මම අද දෙකෙන් එකක් කරගන්නවා. කියලා ඒ නිසන්වන ගල වගේ වෙන්නේ නැති විශාල ගලක් තිබිලා තියෙනවා. හැරමිටි අරගෙන කොට වෙන්න පටන් ගන්න තියෙනවා මේ මිනිස්සුම කාටවත් කියන්නේ. උදේට යනකොට නගත් දුරට යනකොට මේ දුර්වල ශරීරයට බෑ. වණුගා හතරන පුරෙන් උඩට යන්න පටන් ගන්නවා. ආයෙ නැගිටිනවා. කොහොම ගිහිලා ගිහිලා උඩට යනකොට යනකොට යනකොට මේ චිත්ත ආවට පේන්න පටන් අරගත්තා මේ කය දුර්වල වෙලා ලෙඩ වෙලා දුර්වල හිතියට හිත ඇතුලේ මෙතෙක්කල් ජීවිතේටම වැඩ ගන්න තියෙන ශක්තියක් තාම තන්පත් වෙලා තියෙනවා. ඔබ වැටෙන්නේ වැටියක්. නැගිටින්නේ නැගිටපන්. මං අද නගිනවා නගිනවා. උදේට යන්න යන්න යන්න යන්න පුදුම විදියට මේ කය කර්මන්නේ භාවයටපත් වෙලා අවසානයේ අර කවුරක්වත් දන්නේ නැතුව කඳ මුදුනටම කොටේන පුළුවන් ශක්තියක් එනකොට වීර්යයේ උතුම කිරුළු කල දුස්සක්. මුදුන්පත් වෙච්ච තත්ත්වය. සීන මිද්දේ පලාතක නැහැ. අර ලෙඩ වෙච්ච වෙලාවේ බඩේ ලියන්න නැතුව මේ මල බද්ධය ඇති වෙච්ච වෙලාවේ කැම ගන්න නැති වෙලාවේ මුළු දවස පුරාම තියෙන්නේ මහා කඩਿੱතු ගතියක්, මහා කම්මැලි ගතියක්. ඒ සම්පූර්ණම දුර වෙලා ඛණ්ඩ උඩදී ඒ ඇතිවෙච්ච වීර්ය මත මේ ඇතිවෙච්ච සතුට මත මේ චිත්තාව කොච්චර දුර දිගට කියනවනම් සම්පූර්ණ කෙලෙස් ග්‍රහණය කරලා ඒ ජීවිතය අවසාන කාලෙදී අවසාන ගත්ත අදිෂ්ඨානෙදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නවා. සාර්ථක කරන බණුගගා පල්ලෙහාට කිව්වා. අනුගගා උඩට ගිය භික්ෂුණිය පල්ලෙහාට එනකොට පා වෙලා ඉන්න පුළුවන් තරම්. ආවට පස්සේ අනිත් කට්ටිය අහලා තියෙනවා. හිතේ තාමත්ම දුකෙන් ඇස්තක ගිලිලා දුර වෙලා. අද මේ මොකද? දැන් ශික්ෂාව සඳහන් කරලා තියෙනවා මට අද හිතක් ඇති වුණා මේ එnde end end end අපිට හොඳ තරක් නෙවෙයි ඉන්නේ ඉස්සරහට එන්නේ මේ කයේ මේ ස්වභාවය නිසා මම අද වෙනසක් කරගන්න ඕනයි කියලා ඒ උඩට යනකොට මම ජීවිතේ කවදාකවත් අත්දැකපු නැති වීර්යයක් මට අත්දකින්න ලැබුණා මම මෙතෙක් කල හිතුවේ අතපය කොර වෙයි එහෙම නැත්නම් මැරෙයි හැම වෙලාවෙම මේ ශරීරය ඇවිල්ලා අපිට හෙට්ටු කරනවා. නමුත් මට ඒ ඔක්කොම ජය ගන්න පුළුවන් වුණා කියවට පස්සේ සර්වඥාන්සේ තරපිස්ස කියලා සඳහන් කරනවා. එතින් සර්වඥාන්සේ සඳහන් කරනවා යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන විරියෝ. ඒකාහං ජීවිතං සේයෝ විරියාරද්ද විරියාරම්භ සතං ගල්හෝ. ඒ කියන්නේ කුසීතකමට යුක්ත මේ ශරීරය අත ගගා තෙල් පොල් පොල් තෙල් ගගා පිටර මල්ලක් වගේ රැකගෙන අවුරුදු 100ක් ජීවත් වෙන බුබ්බඩ ජීවිතයකට වැඩිය හොඳයි එක දවසක් මේ ආරද්ධ විදි ඇතුළේ ජීවත් වෙනවා. ඒක දවස අර මුළු ජී අවුරුදු 100ක ජීවිතයට වැඩි වටිනාකමක් තියෙනවා. නමුත් කවදාවත් උත්සාහ කරන්නේ නැති මනුස්සයෙක් නම් මෙතෙන්ට එන්නේ උත්සාහ කරන්න ඉස්සෙල්ලා ඒ පුදුමාකාර කැපකිරීමක් කරන්න ඕනේ කාය ජීවිත নিরপেক্ষවම කැප කරන්න. කාය ජීවිත නිරහලන්න වෙනවද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් මේ පිළිබඳ ආශාවෙන් උත්සාහ කරන තාක්කල් අපේ ප්‍රයත්නයේ මල් පැල ගැනීම. ඒ සමේ මේක කැප වෙන්න ඕන. මේක මතක තියාගන්න තියෙන්නේ කවදාකවත් නරකයි මේක අනුන්ගෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා. පුත්‍රයන්ට කවදාකවත් අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්න. මේක තියෙන්නේ uppannam va ajjattan කියන මිත්‍යා. ආධ්‍යාත්මික තියෙන මිත්‍යා මේ කතා කරන්නේ. බාහිර තියෙන මිත්‍යාවක් නෙවෙයි. ඒ නිසා තමන් තුන් කීන මෙතේ එනකොටම ඒ ඒකට අර අරතියට නන්දියට විජම්බිකාවට බත්ත සම්මදේට කිච්චේ තේසෝ ලීනත්ත භායකනේ පහටම ගැලපෙන තාලට සුදු සුදු සුසු විරිය ඒ වෙලාවේ යොදවනකොට හිතෙනවා මෙච්චර උපකරණ ඇත්තට අපේ හිතල තිබුණාද කියලා. ඒ සඳහන් කරන්නේ චන්දං ජනේති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදා. චන්දජනිත කියන එකට ගියාට ප්‍රධාන වීර්ය වෙනස්. එහෙම නැත්නම් වීර්යය ආරම්භ කරනකොට වෙනස්. මේ එක එකක් කියන්නේ සරුවචන් වහන්සේවත් ගුරුවරයවත් කවදාකවත් මේ කියන මිද්දත් එක්ක ඉන්නේ නැහැ. ඔබට අවශ්‍ය කරලා තියෙන්නේ මේ වෙලාවට යොදන්න ඕනේ මෙන්න මෙච්චරක් තාපය. මෙන්න මෙච්චරක් වීර්ය කියලා ඒක යොදවන්න පුදුමාකාර විදියට එහිම යෙදිලා නැත්නම් එහිම වැරදිලා හරි ගිහිල්ලා වැරදිලා හරි ගිහිල්ලා මේක කරගන්න. එහෙම ඇති කරගන්න නිසාම දෝ කවදාකවත් Taman ඒ ලබන ඥානෙ කාටවත් දෙන්න බෑ. Taman දා. ඒ වගේම Taman ගෙමින්ෙන් මරලා අනිත් එක්කන ඉන්නකන් කියන්නත් බෑ. නමුත් කියන්න පෙළමර ගතියක් තියෙනවා ඒකත් එක කෙලෙසක් තමයි. ඒකත් තීන මිද්දේ පැත්තට වැටෙන එකක් තමයි. වීර්ය දුර්වල කරන එකක් තමයි. ඒ නිසා Tamanගේ දෙයට විතරමයි මේ වීර්ය පිළිබඳව කතා කරන්න තියෙන්නේ වෙන කෙනෙකුට වීර්ය ආරම්භ කරන්න උත්සාහ කිරීම භයානක දෙයක් කියලා විතරක් මතක තියාගන්න. ඒක මානව ධර්ම ඉක්මල යන්නේ කියන. ඒ සාසර්වඥාන්සේ ගොඩින්ම මතක් කළේ මම මේ ධර්ම දේශනා කරන ගුරුවරයෙක් හැර කවදාකවත් උඹලා වෙනුවෙන් මට අබමල් රේණුක තරම්වත් දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. කරන දේ තමන් කරගන්න. හැබැයි ඒකදී අර මොකලාන මහා ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ වීර්ය සම්බන්ධ හැම අනුකුඩා කොටසක් උන්වහන්සේ ප්‍රසිද්ධිය හෙළි කරා. මේක එකක්වත් කෙනෙකුට බෝනස් වශයෙන් ලැබෙන්නේ. සන්තෝෂමක් වශයෙන් ලැබෙන්නේ. හොයන්න ඕනේ. ඒකදී හොඳට පැහැදිලි දානයට වඩා 아무තු දෙයක් ඕන කරනවා සීලය. සීලයට වඩා 아무තු දෙයක් ඕන කරන සමාධිය. සමාධියට වඩා 아무තු දෙයක් ඕන කරනවා විපස්සනා ඥානවත්. ඒකත් වැඩි 아무තු දෙයක් ඕන කරන මාර්ග අවස්ථාවයි. ඊට වැඩි 아무තු දෙයක් ඕන කරන නිසා සකදාගාමී. ඊටත් වඩා අමුත්‍යක් ඕන කරනවා අනාගාමී. ඊටත් වඩා අමුත්‍යක් ඕන කරනවා අරියත් මාර්ගය. ආරියත් මාර්ගයේ ඉන්න කෙනාට පේන්නේ අනිත් ඔක්කොමලා පහළ බාලාන්තේ ඉන්නවා වගේ තමයි. ඒසා දීර්ඝ වීර්ය ගමනක් අපි මේ යෙදিলা තියෙන්නේ. ඒකට මේ සීන මිද්දය අඳුනා ගැනීමම පුදුමාකාර ශක්තියක් ඇතිවෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කියනකොට අර මම මුලින් මතක් කළේ ඒකයි. මේ විපස්සනාව මුල් කරගෙන කරන කෙනාගේ ජීවිතයේ සම්පූර්ණම වෙනස් ගතියක් වෙන්නනවා. මේ දාහණය ගැන සඳව නැත්නම් සීලය පිළිබඳව සමාධිය පිළිබඳව පරමාර්ථ ඇති කරන කරනට වැඩි වෙනස්. අඩු ගානේ ඒක පරමාර්ථ වශයෙන් හෝ තබා ගැනීමට පුදුමාකාර වේගයක් මුලදීම අවශ්‍යයි. ඒක බැරි වුණොත් අඩු ගානේ සමතේ ඉතුරු වෙනවා. අඩු ගානේ සති සීලය ඉතුරු වෙනවා. නැත්නම් දාන හරි ඉතුරු වෙනවා. ඒ නිසා අපි අග්ග අග්‍රදයෙන් තමයි අග්‍රදේ ප්‍රාර්ථනා කරන්නේ. මේ වීර්ය වගේ දේවල් කල්පනා කරනකොට පරමාර්ථ වශයෙන් තියාගන්න වහ වහ දැන් දැන් මේ ජීවිතයේදී මේ දේ කරන්නේ. නමුත් අපි අර මුලින්ම සඳහන් කරගත්තා වගේ චීන විද්‍යට අදාළ නැති වුණත් අධික වීර්යන සාහිත්‍ය උද්දච්ච භාවයට පත් කර ගන්නවා කියන එක නෙමෙයි කියලා අදහස් කරන්නේ. මේ වෙලාවේ මධ්‍යස්ථ වීර්යයක් පවත්වාගෙන යනවා. ඒක නිසා මේ තේරවාද බුද්ධ ශාස්ත්‍රයේ විතර මේ ධර්මතාවය පිළිබඳව චීන විද්‍යාව පිළිබඳව මෙච්චර ගැඹුරට සාකච්ඡා කරන වෙන කිසිම මූල ධර්මයක් වань හම්බෙන්නේ නැහැ. ගාත් මේට වැඩිය දෙදවත්ත උනන්දු කරන කතා කතා කරන මේ ආර්ථික සංවර්ධනය. දේශපාලන නිදහසට සමාජික මේ චිරිත්‍රිත් ඇති කරා. ඒකත් පටන් ගන්නකොටම තේරුම් අරගන්න ඕනේ කියන්නේ පරමාර්ථම හීනයි නීචයි. ඒ නිසා ඔච්චර අයියෙන් කෑ ගැහුවට ඒ ගන්න දෙයක් නැහැ. නමුත් බුදුරජාණන්